नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते ආද රූප පහ මාතෘකා කරගෙන චක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ මහා භූතයන්ගේ උපයන් වශයෙන් ඒවා දත්තුකාමතාන් දාන කම්මජ භූතප්පසාද ලක්ෂණ චක්කු ඔයාදි වශයෙන් දැකීමේ ආශාව නිදාන කොට පැති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපයත චක්කු ප්‍රයාත් ඒ ඒ වගේම ඇසීමේ කැමැත්ත ආශාව නිදාන කොට පැති කර්මය නිසා හටගත් මහා භූතයන්ගේ ඔබය සෝත පසාද ආග්‍රහණය කිරීමේ ආස්ථාව නිදාන කොට කරති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය හාන ප්‍රසාදය රස දැනගැනීමේ කැමැත්ත නිදාන කොට කරති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය විහා ප්‍රසාදය පොත්හබ්බ කියන ඒ සබ්බ ගති මොළ ගති ආදී වශයෙන් තිබෙන ඒ පොත්හබ්බ රූපය දැන ගැනීම ස්පර්ශ කිරීමේ ආස්ථාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය ආයප්පසාද මේ වශයෙන් අප ගිය දින ඉගෙන ඒවා ගැන අප කතා කළා. ඒ වාද අභිධර්මයේ ඉගෙනගෙන රූපවල වලින් කර්ණයෙන් හටගන්නා රූප පහක්. ඒවට කම්මජ රූප, කත්තා රූප කියලා නම් දෙකක් තිබෙනවා. කර්ණයෙන් හටගන්න. කර්මයයි ඒවා හටගැන්මට ප්‍රධාන කාරණය හේතුව වන්නේ. ඒ ඒ කර්මය ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්මයමයි. ඒ ප්‍රතිසන්දිය ගෙන දුන් කර්මය සිදු කරන අවස්ථාවේදී තමා තුළ ඒ කරන තැනැත්තා තුළ අප්‍රහීන වශයෙන් පැවති යට කියන ලද ඒ ආශාවන් නිසා තමා ඒ කර්මයෙන් මේ දැකීමට ඕන කරන ඇස ඇසීමට උවමනා කරන කන ආග්‍රහණය කිරීමට උවමනා කරන භාණය රස දැන ගැනීමට අවශ්‍ය යූහා ප්‍රසාදේ පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමට උවමනා ඒ අය ප්‍රසාදේ කියන්නේ මේ පහ ලබා දෙන කර්මය මම ඒවා ගැන කියලා ඊළඟට අපට අභිධර්මාර්ථ සංග්‍රහයේ නම් එන්නේ මේ වාට ගොදුරු වෙන විෂය රූප පිළිබඳවයි ඊළඟට මම ඒ අවස්ථාවේදී කිව්ව කම්මජ රූප ටික පිළිබඳව ඉස්තරය අවසන් කිරීම සඳහා ඊළඟට කිය යුතු කර්මජ රූප ගැන කියන්නම් කියලා. නැවතත් මට හිතුණා මේ පොතෙහි එන ඒ පිළිවෙල වෙනස් කරන්නේ නැතුව එයි එන විදිහටම ඒ කරුණු කියා දෙන්න වඩා සුදුසුයි කියලා. බලන්නට වෙනවානේ ළඟ තියෙන පොත්. නිසා ඒවා දැනීමේදී වඩා ප්‍රයෝජනයි පොතේ තිබෙන ක්‍රමයම අනුගමනය කිරීම. ඒ නිසා ඊළඟට කියන්නට තිබෙන්නේ විෂය රූප ගැන. ද මේවාට කීවේ පසාද රූප කියලා. පසාද කියන්නේ උතර අවකයක්. දැන් රූපයන්ගේ ඡායා ගැද ගැනීමේ ශක්තිය තමා ඒ චක්කු ප්‍රසාදයට ඇති. රූප ඡායා. ඒ වගේම ශබ්ද ඡායා නැත්නම් ශබ්ද වැඩ ගන්නා ස්ථානයේ හැටියටයි සෝතය දක්වන්නේ. ග්‍රාමයන් වදින නැත්නම් ගැටෙන තැන හැටියටයි ගන්ධයන් ගැටෙන තැන හැටියටයි ග්‍රාමය දක්වන්නේ. જીවහා රසයන් ගැටෙන තැන. ඒ වගේම කාය කීවේ පොත්යන් ගැටෙන තැන. ඒ නිසා මේ විශේෂ රූප පිළිබඳව ඊළඟට කතා කිරීම සුදුසු සුදුසුයි එක් විදිහකින් පොතේ එන්නේ විදිහට. ඒ විෂය රූප දක්වා තිබෙනවා. විෂය රූප නම් තිබෙනවා හතක්. ඒ විෂය රූප හත නිසා රූපයන්ගේ ගණන වැඩි වන්නේ නැහැ. රූප සියල්ලම භාව රූප දෙකක් ගෙන රූප 27ක් දක්වනවා. සමහර තැන්වල රූප 27යි කියලත් එන එනවා විසුද්ධි මාර්ගයේම රූප 27 කියලා දැක්වෙන තැන තිබෙනවා. ඒ දක්වන්නේ භාව රූපයේගෙන. ඒ භාව රූපය කියන ඒ පමණක්ගෙන ඒක ඉති භාව රූප, කුම්භාව රූප කියලා වෙන් කරන්නේ නැතුව භාව රූපය කියා එකක් වශයෙන්ගෙන 27 දක්වන තැන. නමුත් භාව රූප දෙකක් තිබෙනවා. ඒ නිසා රූප 28ක් කියලා අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පරිදි ඒ රූප පිළිබඳව කතා කරන්නේ. ඒ රූපවල විශේෂ රූප වශයෙන් දක්වන රූප වෙන්කොට දක්වයි නම් හතක් තිබෙනවා. ඒ ඒ විශේෂ රූප වශයෙන් දක්වන හතක් ගත්තට රූප 28න් 28ක මිස ඊට වැඩි ගණනක් ලැබෙන්නේ නැහැ. ඒ විශේෂ රූප අතුරෙන් පොට්ටබ්බ රූපේ කියා දක්වන්නේ අපි මුලින්ම ඉගෙනගත්ත රූප වලින් මුලින්ම ඉගෙනගත් ඒ මහා භූත රූප සතරින් තුනක් පඨවි තේජෝ වායෝ කියන ඒ තුනයි පොට්ටබ්බ රූපේ වන්නේ. ඒ නිසා ඒ පොට්ටබ්බ රූපය හැටියට වෙනම රූප කොටසක් පිළිබඳව ඉගෙන ගන්නට සිදුවන්නේ නැහැ. පොට්ටබ්බ රූප වශයෙන් ගන්නම ඒ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන. ඒ දැන් චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ රූපයටයි කියන්නේ රූපාරම්මණය. ඒතන රූපාරම්මණය කියවේ මේ රූප කියන කතාවම ගැන නෙවෙයි. ඒ චක්කු විඥාණයට ගොදුරු වෙන රූපය දැකීමටයි එතන රූප කියන වචනේ යොදන්නේ. රූපාරම්මණය. අපි රූපපීති කෝභිකවේ තස්මා රූපන්ති උච්චති කියලා සියලුම රූපවලට එක විග්‍රහයක් දුන්නානේ. ඒ ඒ තේරුමින්ම නෙවෙයි මෙතන රූප ආරම්මණය එතන රූපාරම්මණය කියන්නේ වර ඒ රූපයන්ගේ ඇති පැහැය. පඨවි ආදි ධාතුන්ගේ එක්වීම නිසා ඇතිවන යම් පැහැයක් වේ නම් වර්ණයක් වේ නම් ඊටයි මෙතන රූපේ කියන්නේ. ඒ රූපාරම්මණය. ඒ රූපාරම්මණය මිස වෙන කිසිවක් ඒ චක්ෂු ප්‍රසාදෙහි ගැටෙන්නේ නැහැ. චක්ෂු ප්‍රසාදෙහි ගැටෙන රූපයේසේ ගන්නේ රූපාරම්මණය පමණයි. ඒ රූපාරම්මණය කියන්නේ පැහැය වර්ණය. වර්ණ රූප. එය ගැටීම චක්සු ප්‍රසාදෙහි සිදුවන අතර එය අරමුණු කරමින් එය දැකීම වශයෙන් උපදන අපිට තමා අප චක්කු විඥානය කියලා දැනගන්න. ඒ චක්කු විඥානයේ ගෙයි වෙන විඥානයේ නෑ හැකියාවක් පුළුවන්කමක් ඒ රූපාරම්මණය පිළිබඳ සියලු විභාග දැනගැනීමේ ශක්තියක් බලයක් චක්කු විඥාණයට නැහැ. චක්කු විඥාණය පිළිෙන්නේ කුදු ඒ පැහැය වර්ණ රූපය ගැනීම මාත්‍රයක් කිරීම පමණයි. ඒ රූපය පිළිබඳව විශේෂ විභාග දැනගැනීම අයත් වන්නේ ඊට පසුව ඇතිවන්නා වූ සිත්වලට. චක්කු විඥාණයෙන් කරන්නේ හුදු දැකන් දකින මාත්‍රයක් දැකීම මාත්‍රයක් තමයි. ඒ කුමක්ද කවරක්ද කවර කෙනෙක්ද ආදී වශයෙන් එන යම් විභාග විශේෂ තිබේ නම් ඒවා ඊට පසු ඇතිවන්නා වූ සිත්වලට නැත්නම් චිත්ත වීතිවලට අයත් අතිස්සක්. චක්කු විඥාණයට පුළුවන්කම තිබෙන්නේ ඒ වර්ණ මාත්‍රයේ දැකීම පමණයි. ශෝත විඥාණයට හැකියාව තිබෙන්නේ ඒ ශබ්ද රූපය දැන ගැනීම පමණයි. ශබ්දය දැන ගැනීම පමණයි. ඒ ශබ්දයෙන් කියවෙන අර්ථාදිය සැලකීම, එය තේරුම් ගැනීම ඒවා අරක්වන්නේ ඊට පසුව ඇතිවන්නා වූ සිත්වල. හුදු ශෝත විඥාණයට එය කරන්නට බෑ. අනේ විදිහට තේරුම් ගන්න ඒ රූපාරම්මණය කියන පැහැය තමා චක්සු ප්‍රසාදෙහි ගැටෙන රූපය වන්. රූප 28 අතුරෙන්ම ඒ රූපේ පමණයි. චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ. චක්සු ප්‍රසාදයට යොමු වූ කල්හි ඒ ඒ දෙක අතරේ ඇතිවෙනවා සියුම් ඝට්ටනයක් ගැටීමක්. ඒ ගැටීම අර උපාදා රූප උපාදා රූප සමග සිදුවන්නා වූ ගැටීමක්. ඉතා සූක්ෂ ඝට්ටනයක් එතන තියෙනවා. ඒ නිසා ඒ සූක්ෂම දර්ශනයක් ඇතිවන බැවින් ඒ චක්කු විඥාණය උපදිනකොට ඒ චක්කු විඥානෙහි ඇතිවන්නා වූ වේදනාව සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියන මේ වේදනාවන්ට ඇතුළත් වන්නේ නැහැ. පොදු මධ්‍යස්ථ වින්දනයක් පමණයි ඒ සිතෙහි ඇතිවන්නේ. ඒකනේ උපේක්ෂා වේදනාවෙන් යුක්තයි කියලා කියේ. ඒ උපේක්ෂා වේදනාවෙන් යුක්තයි චක්කු විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, ජීවහා විඥානය. මොකද ඒ ගැටෙන රූපය ඇතෙහි ගැටෙන රූපය රූපාරම්මණය උපාදා රූපයක්. මහා භූත නිසා ඒ මහා භූත යම් තැනකද ඒ තැනක ඇතිවන්නා වූ හුදු වර්ණ මාත්‍රයක්. ඒ වර්ණ මාත්‍රයයි චක්සු ප්‍රසාදිහි ගැටෙන්නේ. සෝත ප්‍රසාදිහි ගැටෙන්නේ ඒ පඨවි ආදි ධාතුන් නිසා ඇතිවන්නා වූ ශබ්ද මාත්‍ර ඝන ප්‍රසාදෙහි ගැටෙන්නේ පඨවි ආදි ධාතුන් නිසා ඇතිවන ගන්ධ මාත්‍ර දිවහ ප්‍රසාදෙහි ගැටෙන්නේ පඨවි ආදි ධාතුන් නිසා ඇතිවන රස මාත්‍රය ඒ නිසා ඒ එක එකක එල්බගෙන ඒවා දැනගැනීමේ උපදනා වූ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දුහා විඥාන කියන ඒ විඥානයන් සමග උපදනා ඒක උපාදේක නිරෝධේ කාලම්බනේක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් ඒ සංප්‍රයුක්තව ඇතිවන්නා වූ වේදනාව හැම විටම උපේක්ෂා වේදනාව. ඒකට චක්සු ප්‍රසාදී ගැටෙන රූපාරමණය කියන්නේ මහා භූතයන් නිසා ඇතිවන පැහැය. සෝත ප්‍රසාදෙහි ගැටෙන ශබ්දාරම්මණය කියන්නේ මහා භූත නිසා ඇතිවන ශබ්දය. දැන් මේ මහා භූත නිසා ඇතිවන ශබ්දය ඇතිවන හේතුන් වශයෙන් අමුත්‍ථාන වශයෙන් දක්වන කරුණු අපි පස්සේ කියනවා දැනගන්න. මහා භූත ඝට්ටණය කියන ඔවුනොවුන්ගේ ගැටීම නිසා ඇතිවන ශබ්දයකුත් තිබෙනවා. එකට බැඳී තිබෙන මහා භූතයන්ගේ වෙන්වීමේදී ඇතිවන්නා වූ ශබ්ද තිබෙනවා. දැන් පොදර කලනකොට මේ යම් යම් දෙයක් කුපුරනකොට ඇතිවන ශබ්ද තිබෙන ඒ එකට බැඳී තිබෙන මහා භූතයන්ගේ වෙන්වීමේදී මහා භූත ඝට්ටනයේදී ශබ්ද ඇතිවෙනවා. දැන් අත්වල සම්බෙන අවස්ථා ආදී වශයෙන් සැලකෙන විට එහෙම අවස්ථාවලදී ඇතිවන්නේ භූත ඝට්ටනයෙන් නිසා සිදුවන ශබ්දය. කොහොමhari ශබ්දයක් තිබෙනවා. ඒ ශබ්දය මහා භූත නිසා උපදනා වූ එකක්. ශබ්ද රූපය ශබ්දාරම්මණය. ඉතින් එතකොට ඒකට කියන්නේ රූපාරම්මණය නැත්නම් ඒ වර්ණ රූපය. ශබ්දාරම්මණය ශබ්ද රූපය. ගන්ධාරම්මණය කියන්නේ ගන්ධ රූපය. රසාරම්මණය රස රූපය. උද්ධාරම්මණය කියන්නේ පඨවි ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව ඒ ඒ අවස්ථාන් තුල ඒ තුනම පුත්තබ්බාරමණයට යතුලක් වන්නේ ඒ තුනෙන් යම් කිසිවක් තමා එක අවස්ථාවකදී පුත්තබ්බ රූපයේ වශයෙන් අරමුණක් අයි ගැටෙන එහෙම ඒ එතකොට ඒ විෂය රූප අටක් තිබෙනවා එයින් ඒ ගණන් වශයෙන් ගත යුතු තිබෙන්නේ රූප වෙන්කොට දක්වන තැනදී රූපාරම්මණය කියන ඒ රූපය, ශබ්දාරම්මණය, ශබ්දය, ගන්ධය, සත්‍යයේ කීරිය පඨවි ආදී ධාතු හතරින් තුනක්. ඒක කලින් කියලා. එහෙමයි මේ රූප ගැන ඒ ඉගැන්වෙන්නේ පටිච්චසමුප්පං සබ්බෝ ගන්ධෝ රසෝ ආපෝ ධාතු වද්ධිතං භූතත්ත්‍ය සංඛාතං පුත්තද්දං ච ගෝචර රූපං නාම දැන් අර මුලින් කියපු රූපවලට අපි ඉගෙනගත්ත නාමය තමයි ඒ සතරම එකතු කොට භූත රූපය භූත රූපය ඊට පස්සේ කීව රූප පහතර කියන්නේ ප්‍රසාද රූපය දැන් මේ කියන ලද රූපවලට කියන්නේ ගෝචර රූප. ගෝචරය කියන්නේ ගොදුරු රූප. ඒවා ඇසෙහි ගොදුර රූපය. කනෙහි ගොදුර ශබ්දය. නැහැයි ගොදුර ගන්ධය. දිවෙහි රසය. කයෙහි ස්පර්ශය. ඒ ඒ නිසා ඒවට කියනවා ගෝචර රූපය. විශේෂ රූප කියලා ඒවා ගැනයි සඳහන් කරන්නේ විශේෂයෙන් රූපං සබ්බෝ ගන්ධෝ රසෝ ආපෝ ධාතු වජ්ජිතං භූතත්වේ සංඛාතං පුච්ඡබ්බංච ගෝචර රූපං නාම රූපය ශබ්දය ගන්ධය රසය ආපෝ ධාතුව හැර ලැබෙන භූත තුන පඨවි තේජෝ වායෝ කියන භූත තුන යයි කියනු ලබන ඒ පොට්ටබ්බයද පොට්ටබ්බංච ගෝචර රූපං නාම ඒවට ගෝචර රූපය කියලා නමක් දැන් ඒවා පිළිබඳ ඒ ඇතිවීමේ හේතුන් පස්සේ කියදෙනවා රූප සමුත්පාදනය දැන් මෙතන දක්වන්නේ රූප සමුද්දේශය රූපයන් පිළිබඳ නම් වශයෙන් සඳහන් කරනවා මෙන්න මේ වාත කියනවා ගෝචර රූපය කියලා ඊළඟට එන්නේ ඉස්සත්තං පුරිසත්තං භාව රූපං නාම ත්‍රිත්වය පුරුෂත් පුරුෂත්වය කියන මේ දෙක භාව රූප නම් වේ. ඒවට කියනවා ඉති භාව රූපය, පුන් භාව රූපය. ඒ දැන් සත්වයේ පිළිබඳව කතා කරන විට අපි සත්වයා කියනකොට අපිට තේන්නට ඉන්න ඒ වගේම අනිත් සතුන් අතර මේ අපට පේන්නට ඉන්න සත්‍යයන් අතර උසස් තැනක සිටින සමහර විටක අනිත් ඔක්කොටම වඩා පහත් පහත්ද වෙන සත්‍යයන් නිසා ඒ නිසා ගැන සැලකන විට නිසා පිළිබඳව අපට පේනවානේ භේදයක් පේන. මොකද්ද භේදය? ස්ත්‍රීන් හුය පුරුෂයෝය. දැන් ස්ත්‍රී ශරීරය පුරුෂ ශරීරය කියන මේ ශරීර දෙක ගත්තොත් ඒ ශරීර දෙක ධාතු වශයෙන් වෙන් කළොත් ධාතු වශයෙන් වෙන් කළොත් මේ ධාතු හතරට වෙන් කරත හැකි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඒ ධාතු වශයෙන් වෙන් කරගත් කල්හි ඒ ධාතු වල ස්ත්‍රියක් ලැබෙන්නේ නැහැ පුරුෂයෙක් ලැබෙන්නේ එම ස්ත්‍රී ස්ත්‍රීන් පිළිබඳ මේ පඨවි ධාතු ආදී වශයෙන් හෝ පුරුෂයන් පිළිබඳ පඨවි ආදී ධාතු වශයෙන් කියලා එහෙම දක්වන්නට ධාතු කොටසක් නැහැ. එහෙත් මේ භාව රූපය නිසා ඒ මහා භූත රූපයන්ගෙන් නිර්මිත වන ශරීරය ඒ ඒ ආකාර ගන්නවා. ස්ත්‍රී ආකාරය ගැන්වෙනවා මේ භාව රූපය හේතු කොටගෙන. පුරුෂාකාරයේ ගැන්වෙනවා ඒ පුරුෂ භාව රූපේ හික්කොට. ඒ ශරීරයේ තිබෙන ධාතුන්ගේ වශයෙන් ගත්තොත් ඒ ධාතු නම් පඨවි ආදි ධාතු සත්‍ය. ඒ පඨවි ආදි ධාතු සතරේ නම් ස්ත්‍රියක් ලැබෙන්නේ නැහැ, පුරුෂයෙක් ලැබෙන්නේ. හුදු හුදු එය සංකේත මාත්‍රයක්, මිනිසුන්ගේ පිළිගැනීම් මාත්‍රයක් පමණයි. ඒ වෙනස වන්නට, ඒ ආකාරයේ ගැන්මට හේතු භූත වන්නට රූපය තමයි මේ භාව ඒද කර්මයෙන් හට ගන්නා එකක්. මේ භාව රූපය අර චක්කු ප්‍රසාදාදි ප්‍රසාද රූපනේ කර්මයෙන් හට ගන්නා. එතකොට මේ කර්මයෙන් හට ගන්නවා කියන්නේ ප්‍රතිසන්දිය ලබා දුන්නේ යම්කිසි කර්මයක. ඒ ප්‍රතිසන්දිය ලබා දුන්න කර්මයම තමා මේ භාව රූප උපදවන්නේ. ඒසයි මේ භාව රූපය ප්‍රතිසන්දි අවස්ථාවෙහිදීම ගබ්බසෙයියට සත්වයන්ට ලැබෙන්නේ. ප්‍රතිසන්දි අවස්ථාව. පස්වෙනි ප්‍රතිසන්දි අවස්ථාවේදීම ඒ භාව රූපේ ලැබෙනවා. ඒ නිසා මේ රූප ගැන සඳහන් වෙන විට ඒ රූපයන්ගේ උත්පත්ති ක්‍රමයේ දක්වන තැනදී ඒ මෞකුස ප්‍රතිසන්දි ගණා සත්වයාට ප්‍රතිසන්දියේදී කාය භාව වතු කියන දසක කලාප තුනක් ලැබෙනයි කිය. එයින් භාව රසකයේ කියන්නේ භාව රූපයේ සහිත වූ රසක කලාපය. මේ ඒකට ඉති භාවය පුම් භාවය කියන මෙය ප්‍රතිසන්ධි රූප කොටසටම ඇතුළත් වන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේදී ලැබෙන රූපවලම තිබෙන එකක්. යම් කෙනෙකුට ඒ භාව රූපය නැති ප්‍රතිසන්ධියක් ලැබේනම් ඒක කියන්නේ ප්‍රතිසන්ධිය ලැබෙන අවස්ථාවේදී භාව රූපය නොයිපදේනම් අන්න ඒ තැනත්තා තමයි ස්තිභාව කුම්භාව කියන මේ දෙකටම අයත් නැති කෙනෙක් වන්නේ. ඒ භව රූපයේ නොලැබීම විතරයි. ඒතකොට කර්මයෙන් උපදවන එකක් නේ. ඒතකොට කර්මය අප මුලදී ඒ චක්කුප්පසාද ආදිය පිළිබඳව කතා කරනකොට කිව්වේ ඒ චක්කුප්පසාද ආදිය කර්මයෙන් ඉපදෙන්නේ ඒ සිදු කළ කර්මය සිදු කරන විට ඔහු තුල අප්‍රහීන වශයෙන් පැවති දැකීමේ ආසාව ඇතිීමේ ආසාව ආග්‍රහණය කිරීමේ ආසාව රස දැනගැනීමේ ආසාව උත්හබ්බයන් ස්පර්ශ කිරීමේ ආසාව කියන මේවා නිසා ඒවා නිදාන්ගතව පැවතුණු නිසා එහෙම අවස්ථාවකදී සිදු කරන ලද කර්මයක් බැරි ඒ කර්මයෙන් ලබා දෙන ආත්ම භාවයේදී දැකීමට ඇසත් ඇසීමට කනත් ඔයාලි වශයෙන් ලබා දෙනවා ඒකයි ඒ නිසා ඒවාට කර්මජ රූපේ කියලා කියවේ. ඒ වගේම තමයි මේ භාව රූප. ස්ත්‍රීන්ට ස්ත්‍රී පිළිබඳ නැත්නම් ස්ත්‍රීන්ට අදාළ ස්ත්‍රීන් වඩා සැලකිලිමත් වන දේවල් පිළිබඳ වූ ආශාවක් පවතී. පුරුෂයන්ට ඒ වගේම තිරෙනවා ඔවුන්ට ආවේනික යම් ආශාවක්. මේ ආශා දෙක වුණ උනට පවතින. ඒ පුරුෂයන් තුල පවතිනවා පුරුෂයන්ට ආවේන. පුරුෂයන් තුල පවත්නා අනුම් කලඳුම් යාමි මාදී ඒ හැම දෙයක් පිළිබඳ වූම වෙන් වූ එක්තරා පිළිවෙලක ආශා. ස්ත්‍රීන් දාස්කබඳු ආශාවක් තිබෙනවා. මෙන්න මේ ආශාවන් නිදාන කොට පවතිනවා අප තුළ අප්‍රගින වශයෙන් පවතිනවා. අපි යම්කිසි කර්මයන් සිදු කරන විට ඒ නිසා තමයි මේ කර්මයෙන් යම් ආත්ම භාවයක් ලබාගෙන විට යම් ප්‍රතිසම්පදියක් ලබාගෙන විට ඒ ස්ත්‍රීන් තුළ පැවති ස්ත්‍රී ආශාවන් හේතු කොටගෙන ස්ත්‍රීත්වයෙන් යුක්ත වූ ශරීරයක් ආත්ම භාවයක් ලබනවා. පුරුෂයන් ඒ පුරුෂත්වයෙන් යුක්ත වූ ආත්ම භාවයක් ලබනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍යයෙන් වන්නේ ඒකයි. ඒක කියනවා බොහෝ විට ස්ත්‍රීහු ස්ත්‍රීන් වශයෙන්මයි නැවත උපදින්නේ. ඒ වගේ පුරුෂයනුත් බොහෝම පුරුෂාංගමයි ඒ අර ආශාවන් නිසා. ඒ తත්වය වෙනස් වන්නේ විශේෂ හේතුවක් ඇති වූ කල්හි. වෙනස් වන්න පුළුවන්. එහෙම විශේෂ හේතුවක් ඇති වුණාම වෙනසක් සිදුවේ. අන්න එහෙම ඒ ස්ත්‍රීන්ට ආවේනික ස්ත්‍රී ආශාවන් පුරුෂන්ට ආවේනික පුරුෂ ආශාවන් සිටියදී කරන ලද කර්මයන් නිසා ඒ ඒ කර්මයෙන් යම් උපතක් ලබා ගන්න විට ඒ පුරුෂයෙකු වශයෙන් සිට ඒ මරණයට පත්වන තැනැත්තා නැවත පුරුෂයෙකු වශයෙන් ස්ත්‍රියෙකු වශයෙන් සිටි තැනැත්තිය නැරි නැවත උපදිනකොට ස්ත්‍රියක වශයෙන් ඒක වෙනස් වන්නේ මා කලින් කිව් පරිදි කලාතුරකින් වෙනස් වෙනවා. ඊට විශේෂ හේතුන් ඇතිවන කල. ඉතින් අපි මේ හේතුන් ගැන පස්සේ කතා කරමු. දැන් මේ ස්ත්‍රී ප්‍රතිභාව කුම්භාව කියන එක අපේ ධම්මපතේ සඳහන් වෙන පරිදි අපවාද සඳහන් වෙන පරිදි ඒ දෙක පිළිබඳ වෙනස් කියන්නේ මේ දෙක පිළිබඳව මේ භාව රූප කියන නම ඒවාට දී තිබෙන්නේ වෙන කරුණක් නිසාද කියන එක දැක්වෙනවා. ඒ ලිංගං හත්තාදි සංඛානං නිනිත්තං නිහිතාදිකං කුත්තං සුප්පා විනාඛීලා ආකප්පෝ ගමනාදිකං කියා ඒක ගාථාවක් වෙනවා. ඒ ඉති ලිංග ඉති සංඛාන ලිංගං හත්තාදි සංඛා නිමිත්ත ආකප්ප කියලා එහෙම කර්ම පහක් දක්වනවා. ලිංග సంతාන නිමිත්ත නිමිත්ත කුත්ත කියන්නේ ක්‍රියා ආකල්ප එලා එහෙම පහක් දක්වනවා. ඒවාට ඒවායේ තේරුම ඊළඟට තවත් ගාථාවකින් දක්වනවා. අත්සාලමී කියලා මට මතක් වෙනවා. ලිංගං හත්ථාදි සංඛානං නිමිත්තං නිමිතාදිකං කුත්තං සුප්පා දිනා සීලා ආකප්පෝ ගමනාදිකං ලිංගං හත්ථාදි සංඛානං ඉති ලිංග පුරුෂ ලිංග කියලා එහෙම දක්වන තැනදී ඒ ලිංග කියන වචන වෙන තේරුමකුත් දෙන අවස්ථාවක් තිබෙනවා මෙහිදී ඒ අටුවාවේ සඳහන් වෙන පරිදි ලිංගං හත්ථාදි සංඛානං අත් ආදී සතහන් සංකාම ලිංග නාමයෙන් දැක්කම ලිංග අත් ආදී සංකාම මේ ශරීර පිළිබඳ ශරීර කියන්නේ මේ ශරීරයේ කපලා මේ කොටස් කරලා බලපු විස්තර මහත්තුරුදීම ගන්න ඇති මං කියවලා තියෙන සමහර මේ අර මේ ෆොරෙන්සික් මෙඩිසින් ගැන පැතොලොජිස්ලා දීලා තියෙන මේ සාක්ෂි වලදී මේ බොහෝම කල් ගිය ඒ මරාලා ඉලක දාලා අවුරුදු ගණනක් ඉක්ම ගියාට පස්සේ අත පමණක් ඉතිරි වෙච්ච ශරීරයක් ගොඩගෙන ඒ ගොඩගත් ඇට සැකිල්ලෙන් ඒ ඒ ඇට සැකිල්ල අයිතිවසිති ස්ත්‍රියගේ සම්පූර්ණ ලක්ෂණ ශරීරයේ පිළිබඳ කියලා. ඒක ස්ත්‍රියකගේ ඇට සැකිල්ලක් කියන එක ඊළඟට මේ ඒ කකුලේ කකුලක් නොන්දිව සිටි බව ඔයාගේ කරුණ රාශියක්. ඉතින් එහෙම කෙනෙක් හෙව්වා. ඇත්තෙන්ම ඉඳලා මේ මේ මරණය සිදු කරන තැනත්තාවක් සොයාගෙන ඔහුට දඬුවම්ම පැමිණුවායි. ඒකත් ඉතින් මේන් තේරෙන්නේ මේ ඒ මේ කෙනෙකුගේ ප්‍රතිසන්දිය සිදුවන අවස්ථාවේදීම ලැබෙන මේ භාව රූපය කර්ම කොටගෙන පතවියාදි ධාතුන් දෙන්න නිර්මිත වන මේ ශරීරය ඒ භාව රූපයට අනුකූලව ක්‍රියාකාර පුරුෂාකාර ගැන සම්මේ ඒක හරියට අඹ ඇටයක් හිටෙව්වම අඹ ගහක් ලැබෙනවා. ඒ වගේම වෙන බීජයක් රෝපණය කළාම ඒ විදිහේ ගසක් ලැබෙනවා. අන්න ඒ වගේ தත්ත්වය මේ මේ භාව රූපේ නිසා ශරීරෙහි සිදුවේ. ඒක හින්දම් හත්තාදි සංඛාන අත්තාදි සතහන් ලිංග නාමින්ද. ඉතින් ඒක ඒ ඒ ඒ විද්‍යාවෙහි සමත් කෙනෙකුට කියත හැකි. අතක් ගලවලා දෙමින් දුන්නාම මේ අපේ පුරුෂයෙකුට මේ ස්ත්‍රියකද සමස්ත අපට නම් කියන්න බැහැ. ඉන්නම් හත්කාපි සම්පාප. නිමිත්තන් නිමිතාදුක. එකෙන් දැක්කේ නිමිත නිමිත කියන්නේ සිනහාව කියන. නිමිත. ඒක සිනහාව ආදී දේවල් ඒ ස්ත්‍රී නිමිත්ත පුරුෂ නිමිත්ත ඒ කියන්නේ ඒ පුරුෂයෙකුගේ හඬ ආදී දේවල් ස්ත්‍රියකගේ හඬ ආදී දේවල් වෙනස් ඒ ඒක නිමිත්ත කියන එකින් කුත්තං සුක්ඛා විනා කීලා කුත්තං කියලා කියන්නේ ක්‍රියා කියන එක. සුක්ඛා විනා කීලා කියන්නේ සුක්ඛ කියලා කියන්නේ මේ කුල්ලක සුක්ඛ කියන්නේ කුල්ලක කුල් වලින් එහෙම ක්‍රීඩා කරන්නේ කවුද? පිරිමි ළමයි පිරිමි ළමයි කුල්ලෙන් පොළන එහෙම ඒවා කරන්නේ නෑ කුඩා කලදී. ඒවා කරන්නේ ගෑනුලා. කුඩා කල. අන්න ඒ වගේ. ඒ අයගේ ක්‍රියාවන්ගේ තිබෙන වෙනසක්. උත්තං සුප්පාදිනා කීලා. ආකප්පෝ ගමනාධික. ආකල්පය ගමනාධික. එතකොට මේ ඉරියව් කරගත්තී ගමනාදී ඉරියව්. යාව. ඉදීම සිටීම ආදී බඳු ඉරියව් ඒ දෙආකාරයක් ගන්නවා. ඒකයි ඒ කියන්නේ. ආකප්පෝ ගමනාධික. මෙන්න මේවාට හේතු භූත වන යම් කර්මයෙන් හටගම්බන රූපයක් වෙනවා. ඊටයි කියන්නේ භාව රූපය කියලා. ඒ භාව රූපය දෙකක් තිබෙනවා. විභාව රූප, කුම්භාව රූප. ඒක කර්මයෙන් හටගන්නා රූප දෙක. තත්තං පුරිසත්තං භාව රූපං නාම ඊළඟට එනවා හදේ වස්තු හදේ වත්තු කියලා කියන්නේ හදය කියලා සිතට නම සිත කියන වචනයම ගැසීමට බුදුරජාණන් වහන්සේ වදාළා කියනවා හදය හදා හදයන් මන්නේ හදයා හදයන් මන්නේ කියන්නේ හදයා හදයන් මන්නේ කියන්නේ සිතින් සිත දැන ගැනීම කියන්නේ දැනගත්තාක් මෙන් කියන. එතකොට සිතින් සිත දැනගත්තාක් මෙන් කියන එහෙම තැන එනවා. හබයා හබයන් මන්නේ යම් කිසි ක්‍රියාවක් මට මතක නැහැ ක්‍රියාවක් කියලා. ඒ එහෙම තැන් කියන. එයින් පෙනෙන්නේ එතන හබයා හබයන් කියලා කිව්වේ සිතින් සිත කියලා. ඒකට සිතට හබය කියන නමක්. හබය. ඒ වචනේ පාදක පිළිගන්න. එහෙ ධර්ම සංගමෙහි හදේ පිළිබඳ වෙන්කොට ප්‍රකාශ කරලා නැහැ. වදාරලා නැහැ. හදේ රූපයයි කියලා ධම්ම සංගමෙහිදී රූප විභාගයෙන් වෙනම රූපයක් වදාරලා නැහැ. මොකද ඒ ධම්ම සංගමෙහි රූප පිළිබඳව වදාරලා තිබෙන්නේ ඒක පිළිවෙලකට. ඒ පිළිවෙල කැඩෙන බැවින් එතන වදාarලා නැහැ රූපය මේ හදේ රූපය ගැන. ඒ වස්තු දුක ආරම්භන දුක ආදී ඒ දුකයන්හිදී වස්තු දුකෙහිදී වස්තු අවස්තු පිළිබඳව වදාarලා. ආරම්මන වලදී ආරම්මන අනාරම්මන පිළිබඳව වදාරනවා. අත්ථි රූපං චක්කු විඥානස්ස වස්තු අත්ථි රූපං චක්කු විඥානස්ස අවස්තු ඔය විදිහට පදාරලා තක් අත්ති රූපං සෝත විඥානස්ස වත්තු අත්ති රූපං සෝත විඥානස්ස අවත් අත්ති රූපං ධාන විඥානස්ස වත්තු අත්ති රූපං ධාන විඥානස්ස අවත් අත්ති අත්ති රූපං ජීවහා විඥානස්ස වත්තු අත්ති රූපං ජීවහා විඥානස්ස අවත් අත්ති රූපං කාය විඥානස්ස වත්තු අත්ති රූපං කාය විඥානස්ස අවත් ඒ විදිහට වඩාරලා නැහැ අත්ථි රූපං මනෝ විඥානස්ස වත්තු අත්ථි රූපං මනෝ විඥානස්ස අවත්තු එහෙම වදාරලා එහෙම වදාරලා නැත්තේ ඒ ඒ දේශනා පිළිවෙල අනුව වත්තු ආරම්මන කියන මේ දෙකම සම්බන්ධ කරගෙනයි ඒ වදාරලා තිබෙන්නේ අත්ථි රූපං චක්කු විඥානස්ස වත්තු අත්ථි රූපං චක්කු විඥානස්ස අවත්තු ඊළඟට ආරම්මන වඩාරනවා අත්ති රූපං චක්කු විඥානස්ස ආරම්මනං අත්ති රූපං චක්කු විඥානස්ස අනාරම්මනං න ආරම්ම අනාරම්ම ඒ කියන්නේ අත්ති රූපං චක්කු විඥානස්ස ආරම්මනං අත්තු විඥාණයට ආරම්මන වන්නා වූ රූපයක් ඇත්තේය අත්තු විඥාණයට ආරම්මනවත් නොවන්නා වූ රූප ඇත්තේය කියන එක දක්වලා තියෙනවා එහෙම වදාරනවා එහෙම වදාරන්නට පුළුවන් වස්තු රූප පහක් හා ආරම්මන පහක් පිළිබඳ අන්තිමට කියවෙන අපි අභිධර්මයේදී ඉගෙන ගන්නා වස්තු රූපය පිළිබඳව නම් වදාරන්නට පුළුවන් අත්ති රූපං මනෝ විඥානස්ස වස්තු එහෙම වදාරන්නට පුළුවන් මක්නිසාද මනෝ විඥාණයට වස්තු වන රූපයට තමයි හදේ වස්තු කියලා කියන්නේ. ඒ එක්කම වදාරන්නට බෑ. අත්ති රූපං මනෝ විඥානස්ස ආරම්මණං අත්ති රූපං මනෝ විඥානස්ස අනාරම්මණං. එහෙම වදාරන්නට බෑ. එමත් නිසාද මනෝ විඥාණයට අරමුණු නොවන රූපයක් රූප නෙවෙයි වෙන කිසිවක් නෑ. මනෝවිඥාණයෙන් අරමුණු කළ නොහෙන රූපයක් ඇත්තේ කියලා වදාරන්නට බෑ. දැන් චක්කු විඥාණයෙන් අරමුණු කළ නොහෙන රූප පිළිදෙන. සෝත විඥාණයෙන් අරමුණු කළ නොහෙන රූප පිළිදෙන. ධාන විඥාණයෙන්, ජීව විඥාණයෙන්, කාය විඥාණයෙන් අරමුණු කරන්නට බැරි රූප පිළිදෙන. අරමුණු අරමුණු කරන්නට බෑ. ඒ වර්ණ රූපය හැර නැත්නම් රූපාරම්මණය හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ චක්කු විඥාණය. ශබ්ද රූපය හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ සෝත විඥාණය. ගන්ධ රූපය හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ ධර්ම විඥානේ. මේ රස රූපය හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ ජීවහා විඥානේ. පොත්හබ්බ රූපය හැර වෙන කිසිවක් කරන්නට බෑ කාය විඥානේ. එහෙම தත්වයක් නැහැ මනෝ විඥානයේ ත්‍රිබඳව. මනෝ විඥාණයෙන් අතීත වර්තමාන අනාගත කාල විමුක්ත සියලු ධර්මයන් අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ඒ විදිහටම වදාරන්නට බෑ. එහෙම එතකොට වස්තුව පිළිබඳව පවණක් වදාරලා ආරම්මණය පිළිබඳව වදාරන්නේ නැතිව තිබ්බොත් එතන එනවා අඩුවක්. ඒ දේශනා භේදය සිදුවන බැවින් ඒ අවස්ථාවේදී උන්වහන්සේ වදාළේ නෑ මේ හදේ රූපය පිළිබඳව. හදේ රූපය පිළිබඳව. මනෝ විඥානයේ වස්තු වෙන හදේ රූපයත් ඒ වගේම මනෝ විඥාණයට අරමුණු වන රූපහා අරමුණු නොවන රූපයි කියලා එහෙම දෙයක් දක්වන්නට බැරි බැරි වදාළ හැකි දෙයක් වදාලේ නැහැ. ඒ නිසා මේ හදේ වස්තු රූපය පිළිබඳව මේ කතා පිළිබඳ. හැබැයි සැලකිය යුතුව තිබෙන්නේ ඒ හදේ රූපය කියන එක මෞ කුසක ප්‍රතිසම්භි ගන්නා කෙනෙකුට ප්‍රතිසම්භි සිතහා පෙරපසු නොවි ඒ ප්‍රතිසම්භි සිතේ නිස්ත්‍රය වෙමින් හට ගන්නා රූපය පංචරෝකාර භවෙහි යන මේ පංචස්කන්ධයක් පවත්නා භවයක වස්තුන්ගේ ඇසුරක් නොමැතිව සිත හටගන්නේ නැහැ වස්තු රූපයන්ගේ මිශ්‍රය නැතිව සිත හටගන්නේ නැහැ පංචවෝකාර භූමිය. චතුෝකාර භූමියේ සිත හටගන්නේම වස්තු රූපයන්ගේ හෝ කිසිදු රූපයකගේ මිශ්‍රයක් නැතිව. එහෙම නෙවෙයි පංචවෝකාර භූමිය. වස්තු රූපයන්ගේ මිශ්‍රය අවශ්‍යයි. ඒ පංචවෝකාර භවයකයි මේ දබ්බසෙය්‍යක සත්වයකගේ පහළ වීම වන්නේ. දබ්බසෙය්‍යක සත්‍යයන් සිටිනේ මේ පංචවෝකාරයේ කියන ඒ අන්තස්කන්ධයේ පවත්නා ලෝකෙහි. එහි ඒ දබ්බසෙය්‍යකයාට ප්‍රතිසන්ධි අවස්ථාවේදීම ප්‍රතිසන්ධි සිතම උපදින්නේ ඒ සමගම හටගන්නා වස්තු රූපය ඇසුරු කොට. ඒ වස්තු රූපය අනිකක් නෙවෙයි දැන් අපි කියන්නට යන හදය වස්තු රූපය කියන එක. ඒක පසුව ඇතිවන එකක් නෙවෙයි. පසුව ඇතිවන එකක් නම් ඊට කලින් සිත ඇතිවන්නට ඕනේ වෙන දෙයක් ඇතිවෙන්න. නෑ ඒ සිත ඇතිවන්නේම හදේ රූපය අසුරු කොට වස්තු රූපය අන්න ඒ වස්තු රූපය පිළිබඳවයි අභිධර්මයේදී අප ඉගෙන ගන්න. ඒ වස්තු රූපය කර්මයෙන් හට ගන්නා කර්මයෙන් උපදවන එක. ඒ නිසා ඒක කර්මක රූපයක්. එය ප්‍රතිසම්දිසිතක. ප්‍රතිසම්දිසිත ඒ වස්තු රූපයක. සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආදී ප්‍රත්‍ය රාශියකගෙන් උපකාර කරයි. ඉගෙන උපකාරකත්වයක් ඇති ඒ රූපය ප්‍රතිසන්දි සිතහා පෙරපසු නොවි හත ගන්නා ඒ චක්කුස් විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ සිත් දසයට අපට ඇතිවන අනිත් හැම සිත්ම උපදනා දැන හැටියට දක්වන්නේ ඒ වස්තු රූපය. යන්න ඒකයි අදේ වස්තු කියලා දක්වන්නේ. ඒකෙදී ඇතුළු එය මහා භූතයන්ගෙන් ඇතිවන්නා වූ සූක්ෂම රූප ධාතුවක් ඒක තවත් මේ මේ හෘදේ වස්තුව ආශ්‍රිතව පවත්නා මේ අසුරු කොටයි කියා එන්න දැක් වෙනවා අභිධර්ම සම්පද. ඒක මේ අසුරු කොට ඇති වෙන ඉතක්කුවට මේ සමග යහත මෙහාට යන එකක් නෙවෙයි. ඒ එතන යම් වේලාවක මේ තිරෙනවා. ඒ තිරෙන මේ අසුරු කොට ඇතිවන මහා භූතයන්ගේ මහා භූතයන් නිසා ඇතිවන හරියට උපයක් බඳු ඇතිවන රූපයක්. ඒකටයි හදේ වස්තු රූප කියලා දක්වන්නේ. ඉතින් මේ හදේ වස්තු රූපයේ පිළිබඳව ධම්ම සංගමයේ උදුරා වදාරා නැති වුණා. ප ဋ ාණීදී නම් මේ පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ප ဋ ාණී දේශනා කරලා යම් රූපං නිස්සාය මනෝ ධාතුක මනෝ විඥාන ධාතුක වත්තන්ති සං රූපං මනෝ ධාතියාච මනෝ විඥාන ධාතියාච සං සම්පයුක්තකානන්ත ධම්මානං නිසේ පච්චේන පච්චයෝතිය එහෙම වදාරු ඒ වස්තු රූප ඒවා පිළිබඳවත් ඉතින් අපිට ඉදිරියට තව කතා කරන්නට ලැබේ ඊළඟට ජීවිතින්ද්‍රිය රූපය ජීවිතින්ද්‍රිය රූපේ කියන්නේ ජීවිතය කියන්නේ මේ ඒ කම්මජ රූප පාලනය කරන රූපයක් ඒකට කර්මයෙන් හට ගන්නා රූපයක්. අපි ඒකට කියනවා ජීවිත ජීවිත රූපය නැත්නම් ජීවිතේන්ද්‍රිය රූපය කියලා ඊට නම් කරන්නේ. එය හැම කර්මජ රූපයකම හැම කර්මජ කලාපයකම ලැබෙන රූප. කිසිදු කර්මජ කලාපයක් ජීවිතේන්ද්‍රිය රූපයෙන් තොර නැහැ. ජීවිතේන්ද්‍රිය රූපයක් හැම කර්මජ කලාපයක් සමගම ඇතිද. දැන් එහෙම තත්වයක් නැහැ වෙනත් කලාපවල. චිත්තජ උතුජ ආහාරජ කියන අනිත් කලාපවල ඒ ජීවිතේන්ද්‍රිය රූපය නැහැ. එමක් නිසා දැන් කර්මජ රූප හතරන්නේ කර්මයෙන්. කර්මජ රූපවල ඒ කර්මජ රූප ඉපදවීමේ හේතුව වන්නේ කර්මය. ඒ කර්මය මේ දැන් තිබෙන එකක් නෙවෙයි. අතීතයේ සිදු කළ කර්මයක්. සමහර විටක ඒක සත්වයේ පිළිබඳව සැලකෙන විට ඔහු ಜಾති කීපයකට කලින් බොහෝම ඉස්තර කරපු කර්මයක් විය හැකියි. ඒ කර්මය සිදු කළ අවස්ථාවේදීම ඒ චේතනා සමංගීතාව නැතුව ගියා. ඊට පස්සේනේ තියෙන කර්ම සමංගීතාව. කර්ම වශයෙන් පැවැත්ම. ඒකට ධර්මයක් වශයෙන් උපාදස්ථිති භංග කියන ක්ෂණත්‍රයේ වශයෙන් ගන්න ගන්න විට එවන් වූ වර්තමානත්වයක් නැති එකක් ඒ කර්මය. ඒක අතීත කර්මයක් කර අවස්ථාවක්. දැන් කියන එකක් නෙවෙයි. ඒ අතීත කර්මයකින් මේක උත්පදවන්නේ ඒ කර්ම ශක්තිය. ඒ නිසා ඒ කර්මක රූප පාලනය කරන්නට එහි ජනක හේතුව නැහැ. වර්තමානයේ නැහැ. දැන් විද්‍යමාන නැහැ. තිබෙන අපයක් නෙවෙයි අතීත කර්මයක්. එහෙම නෙවෙයි ඒ අනිත් හේතු. චිත්තජ රූප එවේලේ හට ගන්නා ස්ථිතින් උපදවන්නේ. උතුජ රූප එවේලේ තිබෙන ඍතුයෙන් උපදවන්නේ. ආහාරජ රූප ඒ සිටියට පැමිණි ආහාර දැන් උපදවන්නේ. ඒ නිසා ඒවා උපදවන හේතුන් ළඟම තිබෙනවා. ළඟම කර්මජ රූපයන්ගේ හේතුව අතීතේ තමයි. අතීතයි. ඒ නිසා ඒ අතීත කර්මෙහි තන ගනිමින් ඒ කර්මජ රූප පාලනය කිරීම පැවරී තිබෙන්නේ ධර්මයක් වශයෙන් කුමකටද? ජීවිතේ විය රූපේ. ජීවිතේ විය රූපේ. ඒ නිසා කර්මජ රූප නිරන්තරයෙන් හට ගන්නවා ඒ වගේම ඊට අයත් ආයු කාලය ගත වී නිරුද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවකදීම කර්මජ රූප උපදිනකොට මේ ජීවිතේන්ද්‍රියත් සමගමයි උපදින්නේ. අන්න එබඳු කර්මජ රූප පාලනය කර ඒ කර්මයේ දැනගැනීමෙන් ඒ කර්මජ රූපයන්ගේ පාලනය සිදු කරන ඒ කර්මජ රූප ජීවත් කරගෙන තවත් වචනයකින් කියනවා නම් ඒ ශක්තියසේ සැලකිය යුතු තිරෙන්නේ කුමක්ද ජීවිතේන්ද්‍රිය රූපය. ඒ ජීවිතේන්ද්‍රිය රූපය තමයි මේ මරණයේදී නැතිවන්නේ මරණයේදී එක භවයක් පිළිබඳ ජීවිතේන්ද්‍රිය රූපය සිඳී යනවා. දැන් එහෙම සිඳී යාමක් නැහැ නාම ජීවිතේන්ද්‍රිය පිළිබඳ. එහෙම සිඳෙන්නේ නැහැ. ඒක භව පරියාපන්නස්ස ජීවිතේන්ද්‍රියස උපච්ඡේදෝ මරණං කියා දැක්වෙන්නේ මේ රූප ජීවිතේන්ද්‍රියේ සිඳී යාම. එක භවයක් පිළිබඳ රූප ජීවිතේන්ද්‍රිය. එක භවයක් පිළිබඳ ඒ රූප ජීවිතේන්ද්‍රිය නැත්තම් කර්මයෙන් උපදවන මේ රූප පිළිබඳ වූ ජීවිතේන්ද්‍රියේ සිඳියාම ඒ කියන්නේ මේ ජීවිතේන්ද්‍රියේ ඉදීම නවතිනවා උපදින්නේ නැහැ එහෙම ඒ ඉදීම නැතිව ගියා ඒ වගේම උපන් එක අවසන් වෙනවා ඒකේ අවසානයේ සිදුවෙනවා ඒ අවසානයේ සිදුවන්නේ ත්‍ුතිසිතේ භංගයත් සමග අන්න ඒකයි ඒ ජීවිතේන්ද්‍රිය රූපයාගේ ස්ත්‍රියාම. ඒ ස්ත්‍රියාමෙන් වනුයේ කුමක්ද? ලෝකයා අප කතා කරන අර සම්මුති මරණ කෙනෙක් මරුණයි කියලා කියන්නේ ඒ ස්ත්‍රියාම හේතුකයි. නාම ජීවිතේන්ද්‍රියට හේතු දෙයක් වෙන්නේ නැහැ. නාම ජීවිතේන්ද්‍රිය හැම සිතක් ආසාම ලැබෙන එකක්. දැන් කර්මජ රූපات හැම කර්මජ රූපයක් එක්කම ලැබෙන්නේ. කර්මජ රූප. නමුත් ඒ පන්තතිය වශයෙන් ඒ ඇතිවන ඒ කර්මජ රූප චිත්‍රයට චිත්තක්ෂණ 17ක් පිළියෙදී අන්තිම වරට ඇතිවන්නා වූ ඒ ත්‍ෘතියේ සිට ආපසු ගන්නාම 17 වන සිතට ගැනෙන ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී කර්මජ රූප ඉදදී ත්‍රිතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉදීම නවතිනවා කියලා අපි ඉගෙන ගත්තා. අන්න ඒ ත්‍රිවික්ෂණෙහි සිට කර්මජ රූප ඉදීම නවතිනවයි කියන එකෙන් මොකද අපි තේරුම් ගන්න මේ ජීවිතේන්ද්‍රියක් ඉදීම නවතිනවා සිටියේ පටක් ඒ 17 වන සිටියේ සිට ආපසු ගන්න විට 17 වන සිටවන ඒ සිටේ උපාදක්ෂණයේදී ජීවිතේන්ද්‍රිය රූපයත් සහිත වූ කර්මජ රූප උපදිනවා සිටියේ පටන් කර්මජ රූප උපදින්නේ නැහැ උපන් කර්මජ රූප අර 17 වෙනි සිතේ උපාදක්ෂණෙහි උපන් කර්මජ රූප තමයි ඒවා ඒන වාට අයත් ආයු කාලය ගත කරමින් පැවතගෙන යන්නේ චුතිය දක්වා චුතිය වන විට චුතියේ භංගය කියන චුතිසිතේ භංගක්ෂණෙහි ඒ කර්මජ රූපයන්ගේද භංගක්ෂණය වෙනවා චුතිසිතේ භංගේ කර්මජ රූපයන්ගේද භංගක්ෂණය ඒ භංගක්ෂණය මේ භවය පිළිබඳ වූ අවසානය මේ භවය පිළිබඳ වූ අවසානය ඒ ජීවිතේන්ද්‍රිය සහිත වූ කර්මජ සියල්ලම රූප සියල්ලම ඉදදීම මවති ඒ කියන්නේ ඊට පස්සේ ඒ ඒ ඒ ඒ પરම්පරාවම සිඳිල යනවා සිඳිල යනවා නාම ජීවිතේන්ද්‍රිය පිළිබඳ වෙබඳු තත්වයක් නැtei ඉතිරේ ඒ නාම ජීවිතේන්ද්‍රිය හැම සිතකම තිබෙනවානේ ඒකට චිත්තසිත එක් වෙනවා නාම ජීවිතේන්ද්‍රිය. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රියන් මනසිකාර උච්චේති. සතිනේ චේතසිකා සබ්බචිත්ත සාධාරණා නාම කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් අතුරෙන් එකක් වන ජීවිතේන්ද්‍රිය චෛතසිකය නාම ජීවිතේන්ද්‍රිය චිත්තසිතත් සමගත් ලැබෙනවා. ඊළඟට චිතයට අනුතුරුව ලැබෙන්නේ මේ භවය පිළිබඳ අන්තිම සුත චිත්තසිත. ඒක මේ භවයේ ඊට පස්සේ මේ භවයේ පැවැත්මක් නැහැ. ඒ පැවැත්ම අවසන් වුණා. ඊළඟ භවයේ ආරම්භය ප්‍රතිසන්දියෙන්. ප්‍රතිසන්දිසිතේ කීවේ මේ චුතියට අනුකූලව උපදනා වූ සිත. ඒ සිතේ ගතිගෙනවා ජීවිතේන්ද්‍රිය. එනිසා ජීවිතේන්ද්‍රියේ සිඳී යාමක් වන්නේ නැහැ. නාම ජීවිතේන්ද්‍රියේ සිඳී යාමක් වන්නේ නැහැ. රූප ජීවිතේන්ද්‍රියේ සිඳී යාම වනවා එක භවයක් පිළිබඳ. මක්නිසාද කියන්නේ ඒ භවය ලබා දීම් වශයෙන් ඉදිරිපත් වූ කර්මයෙන් හටගන්වන ලද උපදවන ලද කර්මජ රූපයි ඒ භවය තුලදී ලැබෙන්නේ. එතකොට ඒ කර්මයෙන් ලබා දුන්න භවය අවසන් වෙනවා. ඒ භවයේ ත්‍ෘතියක් සම. ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය ඒ කර්මයෙන්ම නෙවෙයි වෙන කර්මයකින් ලබා දෙන්නේ. වෙන කර්මයක්. ඒ වෙන කර්මයකින් උපදවන විපාකස්කන්ධයකුත් ඒ රූප ඇති භවයක නම් කර්මජ රූපත් උපදවන්නේ. ඒ මේ කර්මයට සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒ රූප මේ රූපවලට කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙම තිබෙනවා සම්බන්ධය සම්බන්ධයක් දක්වනවා නම් තිබෙන්නේ මේ නොසිල පැවතගෙන යන චිත්ත පරම්පරාවේ තිබෙන සම්බන්ධය තමයි. සිතේ එක විදිහක සම්බන්ධයක් තිබෙනවා චිත්ත පරම්පරාවකින් ගත්තම සුතිසිතේ අනන්තර සමානන්තර නැති විගත ආදී ඒ ප්‍රත්‍යංගයේ උපකාරයේ බඩයි ප්‍රතිසම්විසිත ලැබෙනවා රූපයෙන් මෙතන ඇති වුණු රූප මෙතෙන්දින සිඳිලා නිසා මේ රූපවලින් රූපවලින් ලැබෙන අනන්තර සමානන්තර ආදී ප්‍රත්‍ය නැහැ මේ රූප මෙතනම ඉවරයි මේ මෙතන හට ගන්නා සිද්ද එහාට යනවා නෙවෙයි. ඒක තේරුම් ගන්න තෝ. සිතේ උනත් යන්නේ නැහැ. සිතේ උනත්. තියන්නේ මේ දැන් සිතක් හට ගන්නවා ඊළඟට තව සිතක් හට ගන්නවා ඊළඟට තව සිතක් හට ගන්නවා. ඒ හට ගන්න එකක් නැති වුණාම. දැන් සිතේ කියන එක තේරුම් ගන්නට හොඳම ලේසි විදිහ තමයි මේ ක්‍රියාවල தත්ත්වය තේරුම් ගැනීම. ක්‍රියාව. ක්‍රියාවෝ කියන්නේ බොහෝ වේලා තිබෙන ඒවා නෙවෙයි. ක්‍රියාව කියන්නේ බොහෝම ක්ෂණික එක. ක්‍රියාව. අපි බොහෝ විට ඒක ක්‍රියාවක් කියලා ගන්නෙ දෙන්නෙන් වූ ක්‍රියා වලක්. දෙන්නෙන් වූ ක්‍රියා වලක් ඒ ක්‍රියාවන් වෙන් කර ගන්නට බැරිව අපි මහා එක ක්‍රියාවක් සේ ගන්නවා. නමුත් ක්‍රියාවෝය කියන ඒවා වැඩි වෙලා තියෙන ඒවා නෙවෙයි. බොහෝම වේගවත් ඉක්මනට දැන් ඒ ක්‍රියා වක්සේ ගත යුතුයි සිතක්. එතකොට ක්‍රියා දෙකක් නා ක්‍රියා දෙකක් කියන්නේ එකකට නෙවෙයි. නේ? ක්‍රියා දෙකක් කියන්නේ එකකට නෙවෙයිනේ. දෙකක්. ක්‍රියා තුනක් කියන්නේ එකක් නෙවෙයි තුනක්. ඒ වගේ සැලකෙන විට සිතක් කියන්නේ එක ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඉවර වෙන්නට ඕනේ නැත්නම් ඒ ක්‍රියාවට අනුකූලවයි ඊළඟ ක්‍රියාවට. සිතේ එබඳු ක්‍රියා මාත්‍රයේ සලකන්නට ඕනේ. එතකොට තේරුම් ගත හැකි මේ එක ක්‍රියාවක් අවසානයේදී ඊළඟ ක්‍රියාව. හැබැයි අතරේ අතරක් ඇති නොවන කන් අනන්තර අන්න එහෙම ඒ தત્ත්වයේ ඇති මේ චිත්තයන්ගේ තියෙන සම්බන්ධය සිටිය කියන්නේ එක ක්‍රියාවක්. ඒ ක්‍රියාව අවසානයේදී ප්‍රතිසන්ධිය කියන අනිත් ක්‍රියාවක්. සිටියම ප්‍රතිසන්ධිය නෙවෙයි ප්‍රතිසන්ධිය කිසියක් නෙවෙයි. ක්‍රියා දෙකක්. නමුත් ඒ ක්‍රියා දෙක සම්බන්ධය එක සංතතියට. ඒක විදිහකින් ගන්න විට මොකද්ද සංතතිය? චිත්ත සංතතිය. චිත්ත සංතතිය. අන්න ඒ චිත්ත සංතතිය වශයෙන් ගන්නා විට ඒ චිත්ත සංතතියෙහි එක එක හැම සිතකම ඇතිවන ධර්මයක් තමයි නාම ජීවිතේන්ද්‍රිය. එහි සිඳී යාමක් වන්නේ නැහැ අතතුරේදී. එහි සිඳී යාම වන්නේ කවදද? අනුපාදා පරිනිර්වාණය කියන රහතන් වහන්සේගේ චුතියෙහිදී. රහතන් වහන්සේගේ චුතිය සිදුවන්නේ යම් අවස්ථාවකදීද අන්න ඒ චුතිසිතේ තමා අන්තිමටම ඇතිවන නාම ජීවිතේන්ද්‍රිය ඇතිව නැතිවන්නේ. ඊට පස්සේ ඒ නාම ජීවිතේන්ද්‍රිය සහිත වූ චෛතසික ඒ චෛතසිකයන්ගෙන් යුක්ත වූ සිත කියන මේවා ඉපදීමක් නැහැ. අනේ රූප ජීවිතේන්ද්‍රයයි නාම ජීවිතේන්ද්‍රයයි කියන මේ දෙක පිළිබඳ එහෙම තේරුම් ගන්න. ඒ නිසා තමයි එක භවයක් පිළිබඳ වූ රූප ජීවිතේන්ද්‍රියේ සිඳියාම මරණය කිව්ව මිසක නාම ජීවිතේන්ද්‍රියේ සිඳියාම ගැන කතා කළේ. අපි ඒකකින් අද නවත්තමු අනිත් දවසේ. හා? තව මොකද්ද මේ 15 වෙනිදා ගැන අද කවදද? අද 15 වෙනිදා. ඊළඟට ඉන්නේ 8 වෙනිදා නේ? 8 වෙනිදා අපි කියනවනේ. ඊළඟට 15 වෙනිදා. නෑ සමහරු නෑ මේ ඒකනේ ඔක්කොම කියන්නේ අපේ මේ දැස්සේකර මාත්මයා කියනවා ඒක මේ දේශනේ ආසන්න තියෙන පින්නතුන්ගෙන් මම අහලා ඒ දිගේ අපි කියනවාද නැද්ද කියලා. එතකොට මේ මම හිතන්නේ මේ වාහන පාසුකම් සලසන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ අපි අහන්නේ මේ අහන්න එන ඉන්නතුන්ගේ. ආ එහෙනම් එහෙනම්